තේරුම් ගන්නයි ආර්ය ප්‍රතිපදාව බෞද්ධයෙක් විදිහට කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න නම් ඒ කෙනා ඒ පුජ්‍යරය කියන ඒ බාහිර දෙයක් හම්බ වෙන කෙනෙක් ඉන්නවා කියන මම කියන ආත්මය කියන මෙන්න මේ සක්කාය කියලා අපි ගත්තොත් ධර්මයේ සඳහන් වෙන වචනේ මේක මනාකොට අවබෝධයෙන් සත්‍ය යථාභූත ඥානය තියෙන කෙනෙක් වෙන්න ඕන. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? අපි මීට කලින් සඳහන් කරා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා මේ තෙරුවන් සරණ ගිය මේ මේ වචන තුන කිව්ව පමණින් බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි කෙනෙක් හරි මුස්ලිම් ආගමික කෙනෙක් හරි Hindu ආගමික කෙනෙක් හරි දැන් කිව්වොත් එහෙම කොහොමද මං ඕගොල්ලන්ගේ ආගමට බැඳෙන්නේ? කොහොමද මං බුද්ධ ආගමට බැඳෙන්නේ කියලා. දැන් ඔබ කොහොමද ඔහුට උත්තරයක් දෙන්නේ? එතකොට ඔබ කියනවද පන්සිල් ගන්න වෙන කරන්න දෙයක් නැහැ. පන්සිල් ගත්තාම හරි කියලා. පංචශීලයේ බුදුන් වහන්සේ උපදින්නත් කලින් ඉඳන් තිබුණු දෙයක්. ඒක මේ රාවණ යුගයේ හිට බුදුන් වහන්සේ මීට අවුරුදු 2500 කලින් කියලා අපි කතා කරනවා. එතකොට ඊටත් කලින් රාවණ යුගය තේන්නේ. තවත් අවුරුදු 2000ක් විතර පස්සට යනවනේ. එතකොට අවුරුදු 5000ක් විතර අතීතේ ඉඳන් පංචශීලය රැකලා තියෙනවා. මහමායා දේවිය පවා සිල් ගත්ත කෙනෙක්. පංචශීල රැකපු කෙනෙක්. ඒක වානර යුගයේ ඉඳන් මානව පරිණාමයට එනකොට මේ සත්තු මරන්න ඒවා ඒ බොරු කියන ඒවා සත්තු මරන්න ඒවා මේ මේ පංචශීල් කියන පානාතිපාතා දින්නා දාන සොරකම් කරන්නේ නැතුව ඉන්නේ කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව ඉන්න එක මේ සුරාමේරේ මේ මේවා ඇවිල්ලා මේ සමාජයේ සමාජයට අවශ්‍ය කරන මේ සමාජ පසුබිම ඇදලා තියෙන පසුතලයේ මේ මත තමයි සමාජයක් හික්මන්නේ. නමුත් ධර්මය කියන්නේ පරම සත්‍යය. බුද්ධ ධර්මය කියන්නේ පරම සත්‍යය. දැන් බෞද්ධයෙක් වෙන එක ඇත්තටම ලේසි නැහැ. ඇත්තටම කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? ඇත්තටම බෞද්ධයෙක් වෙන්න නම් ඒ කෙනා බුදුන් සරණ යන්න ඕනි. කොහොමද? ඒ කෙනා මේ සිත දකින්න ඕනි. සරල භාෂාවෙන් කියනවා නම් සිත දකිනකොට ඒ කෙනා සිත දැක්කොත් ඒ සිතෙන් මිදෙන මග තමයි නිවන් මග. ඒ සිත දැකලා ඒ සිතේ සිතුවිලි සිතුවිලි සිතුවිලි හටගෙන නැති වෙන ආකාරය දැකලා ඒ සිතුවිලි දෙකක් අතර තියෙන හිඩස දැකලා ඒ ශුන්්‍යතාවය දැකලා සිතුවිලි වලින් මිදුණු ඒ මොහත දැකලා මොහතට අවදි කියන තැන ඒ සතයට අවදි වෙලා අන්නේ කෙනා සියලු දෘෂ්ටි වලින් මිදුණු ඒ සම්මා සතියට එන්න ඕනි සිතුවිලි කියන්නේ දෘෂ්ටි ඒ සිතුවිලි කියන දෘෂ්ටි වලින් මිදිලා සම්මා සතිය කියන තැනට එන්න ඕනි එහෙනම් ඒ කෙනාට ඒ සම්මා සතියට එනවනම් ඒ කෙනා සිතුවිලි වලින් මිදුණු තැන, ඒ දෘෂ්ටි වලින් මිදුණු තැන අන්නයට බුද්ධක්ෂණය හම්බ වෙනවා. අන්න බුදුන් දකිනවා. අන්න බුදුන් සරණ යනවා. ඒ කෙනා සිතුවිලි තියෙන තැන අන්තයක ඉන්නකන් මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙන්නේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවෙන් තොර ආර්ය අෂ්ටාංග මාර්ගයක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි ඔබ දන්නවා සම්මා දිට්ඨිය. එන සම්මා දිට්ඨියෙන් තොරව කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න බෑ. සම්මා දිට්ඨියට එන්න නම් ඒ කෙනා මධ්‍යම ප්‍රතිපදාවට එන්න ඕනි. මධ්‍යම ප්‍රතිපදාවට එන්න නම් ඒ කෙනා අන්ත දෙකෙන් මිදුණු සිත දකින්න ඕනි. අන්න ඒ කෙනා ධර්ම ඒ කෙනා ධර්මයේ සරණ යනවා. ධර්මයේ දකිනවා. ධර්මයේ කියන්නේ ලෝකේ පරම සත්‍ය. ඒ සත්‍ය දකිනවා සිතුවිලි වලින් මිදුණු තන තේන සත්‍ය. මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ සිතුවිලි දෙකක් අතර තියෙන මැදේ තියෙන ශුන්‍ය ස්වභාවය. එතනයි බුද්ධක්ෂණයේ තියෙන්නේ. අන්න බුදුන් සරණ යනවා මේ හැම සිතකම බුදුන් ඉන්නවා. බුදුන් කියන්නේ කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. බුද්ධ ස්වභාවය කියන්නේ ලෝකයේ තියෙන මේ සිතුවිලි වල ස්වභාවය ඇරුණාම ඒ සිහිය කියන ස්වභාවය ඇරුණාම තවත් එක් තියෙන ස්වභාවයක් තමයි බුද්ධ ස්වභාවය. බුද්ධ ස්වභාවය මේ ලෝකයේ සියලුම සිත්වල පවතිනවා. හැබැයි බුදුන් සරණ යන්න මේ සත්‍ය දකින්න ඕනේ. ඒ කෙනාට මේ සත්‍ය දකින්න නම් කරන දෙයක් තියෙනවා. ඒ කෙනාට භවයේ නිරෝධ වෙන්න ඕනේ. භවයේ දකින්න ඕනේ. භවයේ දකින්න ඕනේ ක්ෂණික භවයක්. මේ මොහොතේ දැන් හටගෙන නිරුද්ධන භවයේ දකින්න ඕනේ. මේ භාවය කියන්නේ මේ අනිත් ආගම් වල තියෙන මේ පොළොවට පස් වෙන එකයි ආයුපදින එකයි ඒක මිත්‍යා දෘෂ්ටිකයි. ඒක නෙමෙයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය මේ මොහොතේ සිතයි ඇති වෙලා නැති වෙන්නේ. කය පොළොවට පස් වෙන එක නෙමෙයි. කය පොළොවට පස් වෙන එක මරණයක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ගහත් පොළොවට පස් වෙන එක මරණයක් වෙන්න ඕනේ. ඇත්තටම හුස්ම නැවතුනහම මේ ශරීරේ දර කඩක් වෙනවා. ගහ වගේ. ඒක ගලක් වගේ. එතකොට එතන මරණයක් පනවන්න බෑ. ශරීරයේ පොළොවට පස් වෙන එක මරණයක් නෙමෙයි. නමුත් සිත ඇති වෙනව නැති වෙන තැන මරණයක් තියෙනවා. හැම ෂණේම චිත්තක්ෂණයක්ම මරණයක් තියෙනවා. උප්පාදතිති භංග හැම ෂණේම තියෙනවා උප්පාද වය තියෙනවා උදේ වය තියෙනවා උපාද වය ධම්මිනෝ තියෙනවා අන්න හැම ෂණේම මරණයක් තියෙනවා අන්න ඒ කෙනා බෞද්ධයෙක් වෙනවා ඒ කෙනා එක්සිට එක්ෂණික සිත දකිනවා ඒ කෙනා භවය මේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත කමම භවය එහෙම දෙයක් නැති බව අවබෝධ කරන භව නිරෝධය දකිනවා භව නිරෝධය දකින කෙනා බෞද්ධයෙක් වෙනවා බෞද්ධයෙක් වෙන්න වෙන ක්‍රමයක් නැහැ බෞද්ධයෙක් වෙන්න හැමෝටම බැරි වෙන්නේ ඕක නිසායි. වෙනත් ආගමක කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න ඕන නම් ඒ කෙනාට ඇත්ත කියන්න ඕනි. හැබැයි අද තියෙන ප්‍රශ්න තමයි අද බෞද්ධයා දන්නේ බෞද්ධයෙක් වෙන හැටි. උපැන්න සාතිකයේ දෙමව්පියෝ බෞද්ධ නම දාලා තියෙනවා. දරුවට උපැන්න සාතිකයේ නම දන්නවා. දානවා ආගම විදිහට බුද්ධ ආගම කියලා. බුද්ධ ආගම කියන එකත් පරම සත්‍ය බෞද්ධයෙක් වෙන එකත් අතර ලොකු වෙනසක් තියෙනවා. අද සමාජයේ 90%ක්ම බුද්ධාගම කියන ආගම අනිත්‍යාගම් පේළිය තවත් එක් ආගමක් කරගෙන. ඒව තියෙන්නේ අනිත්‍යාගම් වල තියෙනවම තමයි. නම් ටික විතරයි වෙනස්. හැම ආගමකම දෙවියෝ දිව්‍ය ලෝක යන පතනවා. අද බුද්ධාගමත් ඒගොල්ලට දාලා ආගමක් කියලා එකක් කරලා ඒකත් දිව්‍ය ලෝක යන එකක් කරලා. එහෙම දෙයක් නැහැ. බෞද්ධයෙක් එහෙම එහෙම වෙන්නේ කවදාවත්. ඒ බුද්ධාගම කියන මිත්‍යා දෘෂ්ටිකයක්. අද ඒක අවාසනාවන්ත සිද්ධියක්. එතනට මේ මේ වග කියන්න ඕනි මේ සමාජයමයි මේ සමාජයේ පෘථග්ජනකරණීකරණය වෙලා අනිත්‍යාගම් වලින් මේ මේ සමාජය වහල් කරගෙන ඉන්නවා බුද්ධාගම තමන් හරියට නිකන් සල්ලි වලට දීලා වහල් කරගත්තා වගේ බුද්ධාගම අද අනිත්‍යාගම් වලින් යට කරගෙන ඉන්නවා බුද් අතරම් බෞද්ධ කියන එකවත් බුද්ධ ධර්මයේ කියන එකවත් කාටවත් යට කරන්න බෑ ඒ සබහා දාමත් ඒක ගැඹුරු ධර්මයක් එතන සබහාදාම ඇත්තටම කිසි කෙනෙක්ට ආගමක් කරන්න බෑ. ඒක ආගමක් නෙමෙයි. ඇත්තටම බුදුන් වහන්සේ ධර්මය හැම ආගමකම ආයත ධර්ම දේශනා කරේ. ධර්මය කියන එක ධර්මතාවය. ඒක ආගමක් නෙමෙයි. ආගමක් කරන්න උත්සාහ කරාට ඒක හරියන්නේ ඒ ආගමේ නාමයෙන් ගොඩක් කරන දේවල් වල තියෙනවා ධර්මය තුල නෑ. ධර්මය කියන්නේ ඔබේ ජීවිතය තුළ ඔබ නිවන් දකිනවා. ඔබ කෙලෙස් වලින් මිදෙනවා. ඔබේ සියලු කෙලෙස් නිදුණු තැන ඔබ ඇත්තටම යන්නේ නිවන් මඟක්. ඔබ සෝවාන් වෙනවා. ඔබ සෝවාන් මාර්ගය තුල තමයි මුලින්දම යන්නේ. ඔබ මාර්ගඥානවල ඉන්නේ. ඔබ සෝවාන් මාර්ගය තුල ප්‍රතිපදාව පිළිපදා කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් තමයි අපි මේ දේශනා ඉදිරිපත් කරන්නේ. ඇතරම මේ සබහ බෞද්ධයෙක් සබහ බෞද්ධයෙක් වෙන හැටිත් සබහ ධර්මයේ තුල කටයුතු කරන හැටිත් තමයි අපි මේ පෙන්වලා දෙන්නේ. ඉතින් අපි නිහතමානීය මේ වචන ටික කියන්නේ කේන්තියකින්, ද්වේෂකින් කාටවත් එහෙම පාරක් ගහන්න. එහෙම අදහස් මුකුත් පුජ්‍යලභාවයේ කිසිම දෙයක් අපි ගාව නැහැ. අපි ගාව තියෙන්නේ නිහතමානීව මේ ධර්මයේ ස්මත කිරීමක් පමණයි. ඇස් ඇත්තෝම දකිත් කියලා අපි කියනවා මේ බුදුන් දැක නිවන් දකින්නවා කියන වචනයෙන්ම අපි කියනවා ඔබේ සිත තුළ බුදුන් දකින්න. බුදුන් කියන්නේ රූපයකට නෙමෙයි කෙනෙකුට නෙමෙයි සිද්ධාර්ථ බුද්ධත්වයට පත් වුණා කියන එක හොඳින් මතක තියාගන්න. සිද්ධාර්ථයේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ ඒ කියන්නේ ඔබ සිද්ධාර්ථ වගේ ඔබ බුද්ධත්වයට පත් වෙනා වගේ තමයි රහත් භාවයට පත් වෙන එක. බුදුසිත දකින්න දකිමින් ඔබේ සිත ඒ කෙලෙස් වලින් මුදව ගන්න. එතකොට ඔබ නිවන් දකිනවා. නිවන් මඟ යනවා. මෙන්න මේ වචන ටික කියලා අපි ප්‍රතිපදාව ගැන කතා කරන්නයි හදන්නේ. අපි ගිය පාර ප්‍රතිපදාව ගැන ඔබට පෙන්නවා මේ සිත දකින්න කියලා පළවෙනි අධීරෙහිදී. පරිලි පළවෙනි අධීර විදිහට අපි පෙන්වුවේ ඔබට මේ සිත දකින්න කියන එකමයි. තමන්ගේ සිතම දකින්න. තමන්ගේ සිත ඇති වෙනවා නැති වෙනවා යනවා ගමන් කරන රටාවක් දකින්න. සිත හටගෙන නිරුද්ධ වෙන හැටි දකින්න. ඊගාව සිතත් හටගෙන නිරුද්ධ වෙන හැටි දකින්න. සිත දිහා බලන් ඉන්න. ඒක හොඳ හෝ නරක හෝ වේවා. ඉස්සලා මේ සිත දකින්නම ඕනි. ඒ සිත දකින්න තැන තමයි ඇත්තටම සිහිය පිටන්න ඕනි. ඒ සිතට සිහිය නුවණයි අපි ගලප ගන්න ඕනි. අපි මේ කතා කරන්නේ පෙළදහම අපි ගොඩාක් කතා කරලා තියෙනවා. අපි සූත්‍රවල තියෙන විදිහටම ඒව කතා කරා. නමුත් අපි මේ කතා කරන්නේ ප්‍රායෝගික පැත්ත. පුරුදු වෙන හැටි. මෙතනදී පොත් වල තියෙන ඒ වගන්ති ඒ ඒවා ඔබ ඒ ගත්ත පන්නරේ ඔබ ඒ ගත්ත සත්‍ය ඔබ ප්‍රායෝගිකව දකින හැටි අපි කතා කරන්නේ. දැන් ඔබේ සිතෙන් මිදෙන මගයි ඔබ යන්නේ. නිවන් මග කියලා ඔබ යන්නේ ඔබේ සිතින් මිදෙන මග. සිත දකිමින්, සිත හඳුන ගනිමින්, සිතේ සත්‍ය සිතට පේනන තැනයි ඔබ සියලු කෙලෙස් නැසෙන්නේ. එහෙමනම් ඔබ සිත දකින්න ඕනේ. ඒක නිසා අපි උදාහරණ පෙන්නවා. අපි ඔබට කිව්වා පොත දකින හිත නෙමෙයි, බිත්තිය දකින්නේ. බිත්තිය දකින හිත වෙනයි. පොත දකින හිත ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙලා. අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. ඒ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා. බිත්තිය දකින හිත ඇති වෙනවා. බිත්තිය දකින හිත නෙමෙයි මල දකින හිත. මල දකින හිත නෙමෙයි පුටුව දකින හිත. පුටුව දකින හිත නෙමෙයි පොළොව දකින හිත මෙන්න මේ විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා සිත හටගෙන නිරුද්ධ වෙනවා ඒ හැම සිතකම ස්කන්ධයක් තියෙනවා ඒ ස්කන්ධය නිසායි සිතක් කියන්නේ හැබැයි මේ සිතවත් ස්කන්ධයවත් අපි බලමු දැන් ඊගාව අධීරයට ඇවිලා පළවෙනි අධීර සිත දකින්න එක පළවෙනි අධීරයේදී කෙරෙන්නේ සිත දැකීම පමණයි සිත සිත කුමක්ද කියන එක සිතට සිත ගලපන සිත දකින සිත සිත වෙන් කියලා සිත දැන් සිත තුලට රිංගන එක නෙමේ පළවෙනි අධීර විදිහට අපි පෙන්නන්නේ. අපි පෙන්නන්නේ පළවෙනි අධීර විදිහට සිත දැකීම පමණයි. අපි හිතමු දැන් මෙහෙම අපි හිතමු ඔබගේ ගෙදර CCTV කැමරාවක් හයි කරලා තියෙනවා. දැන් CCTV කැමරාවක් හයි කරලා තියෙනකොට කැමරාවෙන් ඔබ වැඩ කරන හැටි DVR එකේ තැම්පත් වෙනවා. ඒ කියන්නේ මතක ගබඩාවේ තියෙනවා. කැමරාවෙන් කැමරා වෙනවනේ. ඒක DVR එකේ වීඩියෝ වෙලා රෙකෝඩ් වෙනවා. හැබැයි ඔබට පුළුවන් ඊට පස්සේ දවසෙත් ඒක බලන්න. එතකොට ඔබේ ඔබ ඔබ කුස්සියට යනවා, අතු ගන්නවා, පිහි දානවා, ඊට පස්සේ ඔබ කරන කටයුතු ඊට පස්සේ ඔබ කෑම ගන්නවා, අතෝදනවා, පිඟාන ගන්නවා. ඒ කරන දැන් ඒ දිහා බලන් ඉන්න ඔබ දිහාම. ඔබ ඊට පස්සේ මූණ හොදනවා ඔබ ඊට පස්සේ ඒ ඒ හැම දෙයක්ම දවස ගානේ වැඩ කරන හැටි ඒ දවසේම වැඩ කරපු හැටි ඔබට බලන්න පුළුවන් CCTV කැමරාවේ රෙකෝඩ් වුණා එකෙන්. නමුත් දැන් මෙතන තියෙන්නේ ඔබ ඔබගේ සිත නේද මේ හැම දෙයක්ම කියන්නේ දැන් වතුර තිබායි වතුර බොන්න ඕනි දැන් එළවලු කපන්න ඕනි උයන්න ඕනි ඊට පස්සේ ඒ කරන හැම දෙයකටම සිත දුවනව නේද සද්දයක් ආවොත් ඒක දිහා හැල්ල බලනවා ඒ ඔක්කොම සිත නේද යන්නේ ඊට පස්සේ ඇවිදින්නේ බිම් බලන්නේ පිහිය ගන්නෙ ඒ දිහා බලන්නේ අල්ලන්නේ කපන්නේ දැන් මේක ඔක්කොම කැමරාවෙන් පේනව නේද දැන් මේ විදිහටම සිත දිහා බලන් ඉන්න කැමරාවෙන් දැක්කා වගේ ඉස්සෙල්ලා එතනට එන්න ඕනේ අපි එහෙම කියන්නේ හේතුවක් තියෙනවා. හේතුව තමයි මේ සිත අපි ඇත්තටම අපිට පේන්නේ නැහැ. අපි හුස්ම ගන්න හිතලා නෙමෙයිනේ. අපි එදිනෙදා වැඩ කරනවා. නමුත් ඇත්තටම හුස්ම ගන්නව නේද? නමුත් අපිට ඒ ගැන සිහියක් නැහැ නේද? අන්න ඒ වගේ දෙයක් මෙතන තියෙනවා. ඔබ ඇවිදින්නේ හැම වෙලාවකම හිතලාද? සමහරවිට ඔබ කකුල තියන්නේ හිතලා නෙමෙයි. පුරුද්දට ඇවිදිනවා. ඇවිදිනකොට අත්වනන්න හිතලද? නෑ පුරුද්දට අත්වැන්නේනවා. බෑ එතකොට මේ ක්‍රියාව ඔබට ඔබේ සිතත් මෙහෙමයි. ඔබේ සිතත් මේ ඔබටම ඔබ ඔබේ සිත සමහරලාට ඔබ මේ මේ කරනවා කරනවා කරන නමුත් ඔබ මෙහෙම හිතන බව ඔබ දන්නේ අර හුස්ම ගන්න බව ඔබ දන්නේ වගේ සිත හිතන බව ඔබ දන්නේ අන්න ඒක සිහිය යොමු කරන්න ඕනේ ඒක තමයි පළවෙනි අධීර. මේකට ඇත්තටම සිහිය අවශ්‍යයි. සිහියයි නෝනයි තමයි මේ ගමන යන්නේ. මේ දෙක මේ මේ සිහිය තමයි අපි අපේ සිත දකින්න ඕනේ. එතකොට තමයි පේන්නේ දැන් සිතට කේන්ති ගිහිල්ලා. දැන් සිත සතුටින් තියෙන්නේ. දැන් සිත මේ දැන් දැන් දුක් වෙනවා. දැන් සිත කම්පා වෙනවා. දැන් සිත සතුටින් වැඩ කරනවා. දැන් සිත උද්‍යෝගයෙන් ඊගාව කරන එක ගැන හිතලා උද්‍යෝගයක් ඇති වෙලා. ඊගාවට ලැබෙන්න තියෙන දෙයක් ගැන හිතලා උද්‍යෝගයක් ඇති වෙලා ඊගාවට වෙන්න තියෙන විනාශයක් ගැන හිතලා දුක් වෙලා මේ සිතේ දුක්ඛ රාග දේශමෝ සිතුවි ගලන හැටි ඔබ දකින්න ටික ටික ටික සිත දකින්න ප්‍රමාණය වැඩි වෙනවා ඒක ඇත්තක් දැන් මේ සිත දකින්නවා කියන්නේ සිතට එන යන සිත දකින්න දිහා බලන් ඉන්නවා පමණයි ඒක පළවෙනි අධ්‍යයන අපි දැන් දෙවෙනි අධ්‍යයන ගැන කතා කරමු අපි මීට කලින් කතා කරා දෙවෙනි අධ්‍යයන ඔබ අහ දැන් ආර්ය ප්‍රතිපදා ප්‍රතිපදාව කියන මාතෘකාව යටතේ ප්‍රතිපදාව සරලව කියන මාතෘකාව යටතේ අපි මේ සිත දකින්න හැටි තමයි කොහොමත් පෙන්වුවේ. ඒකට බාහිර ප්‍රායෝගික උදාහරණ එදිනෙදා අපිට සිත පේන හැටි අපි කතා කරා. දැන් අපි ගැඹුරෙන් ටිකක් ගැඹුරට යන්නයි හදන්නේ. දැන් දෙවෙනි අධීරයේදී අපි කතා කරන්නේ සිත සත්‍ය පෙන්නනවා. ඒක ටිකක් ගැඹුරුයි. දැන් සත්‍ය කුමක්ද? ඔබ ඒකට සත්‍ය දැනගන්න වෙනවා. අන්න එතනයි ධම්මට්ටි ඥානෙ තියෙන්නේ. අපි කිව්වා දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ. ඔබ මේ සිත හැදෙන හැටි කලින් දැනගෙන තියෙන්න ඕනි. මෙතනට ඔබ ඇඩ් කරනවා වගේ කියන්නේ ඔබ මෙතන මෙතනට ඔබ දැන් මෙතනට ඔබ ඒ ඇඩ් කරන එක ඒ කියන්නේ මේ සිත දකින්න විදිය මෙතනට ගලපන්න ඕනි. දැන් මොන්ඩිසෝරි පන්තියේ කරන ඒ ගැනීම මූලික දේ ඒක සිත දකින්න එක වගේ. නමුත් ඔබ ඊගාවට අකුරු ලියන්න ඉගෙන ගන්නවා. එකේ පන්තියට එනවා. එතකොට ඔබ ඊට පස්සේ දෙකේ පන්තියට එනවා. ඊට පස්සේ ඔබ මොන්ඩිසෝරියේ තියෙන දේ නෙමෙයි ඉගෙන ගන්නෙ. ඊට පස්සේ ඔබ පොත් කියවනවා. ඊට පස්සේ ඔබ ඒ අකුරු ටික ඉගෙනගෙනනේ දැන් එතකොට ඊට පස්සේ ඔබ පොතේ තියෙන දේ කියවන්නේ. එතකොට දැන් ඔබ භාෂාව කියවන. එතකොට ඒ පොතේ ලියලා තියෙන දැන් ඔබ තේරුම් ගන්නවා. අන්න ඔබ මොන්ටිසෝරියේදී මුලින් ප්‍රාථමිකයේදී ඉගෙනගත් අකුරු ටික දැන් ඔබ පොතක් කියවනවා. දැන් ඔබ වාක්‍යයක් කියවනවා. ඒතකොට වාක්‍ය තියෙන දේ චිත්ත රූපම වෙනවා. ඒ කියන්නේ ඔබ දැන් ඒ ඉගෙනගත් අකුරු ටික ගලපලා දෙයක් හොයනවා. මෙන්න මේ වගේ දෙයක් දැන් තියෙනවා දෙවෙනි අධීරයේදී. දෙවෙනි අධීරයේදී ඔබ මේ සිතට දැන් දැනගත් දැන සත්‍ය ඥානේ ඔබ දැනගත යුතුමයි කියන එක මෙතනදී වැදගත් වෙනවා. සත්‍ය ඥානය කියන්නේ සරලව කියන්නත් පුළුවන්. නමුත් ඒක නිවැරදිව ප්‍රකාශ කරනවා නම් සිත හැදෙන හැටි චිත්තානුපස්සනාව, ඒ කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, සතර සතිපට්ඨානේ මේ පිළිබඳව තමයි තියෙන්නේ. ඇත්තටම දර්ශන සමාපත්තිය කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් දැනගත යුතු වෙනවා. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියන්නේ කල්යාණ මිත්‍රයා මතමයි ආනන්දයේ මේ ධහම තියෙන්නේ කියලා. තව පැත්තකින් බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා ලෝකෙට හෙළි කරන්නේත් මෙන්න මේ දර්ශනයමයි. ඒක බුද්ධ දර්ශනය. ඒ දර්ශනේ දන්නේ නැතුව ඔබට බෑ ඇත්තටම මේ වෙනින් ආගමක හිටියා වගේ නැත්තම්. ඒක නිසා ඔබ බුද්ධ දර්ශනය දැනගන්න ඕනි. දර්ශනේ ඊටාම වැදගත් සත්‍ය ඥානේ. දර්ශනේ දන්න කෙනාට තමයි සිතෙන් මිදෙන මග කෙලෙස් නසන්න පුළුවන් වෙන්නේ. එහෙනම් දර්ශනේ ඊටාම වැදගත්. ඔබ ධම්ම සංගීකරණයේ 480 පිටු ටික බලන්න. දර්ශනේ තමයි පෙන්වන්නේ. සෝවාන් වෙන්නේ දර්ශනේ. දර්ශන අවබෝධය තුළින් තමයි සෝවාන් වෙන්නේ. ඒකේ තියෙන ලොකු තේරුමක්. දර්ශනය තුල තමයි ඇත්තරම භවය මොකද්ද කියන එකත් පෙන්වන්නේ. ඔබ හිතන භවයේ නෙමේ දර්ශනය තුල තියෙන්නේ. බෞද්ධයාගේ භව නිරෝධ නිබ්බානක කියන ගමන තුළ හැම ෂණේම සිතක් හටගත්තොත් එතන භවයක් හැදෙනවා. එතන ස්කන්ධානම් පාති භව ආතනන පටල අයං උච්ච જાතියක් හැදෙනවා. අන්න જાතියක් එක්කම භවයක් හැදෙනවා. ඒක සත්‍ය විභංග සූත්‍රයේ පවා හොඳට පෙන්눔 කරලා තියෙනවා බුදුන් වහන්සේ. එතන ස්කන්ධානම් පාති බව ආයතන පටල අයං උච්ච ಜಾති කියන එක පැහැදිලි කරනවා. ඒ සතුසස්ස සතු එතන පෙන්නනවා මහෝපදේශ හතර එහෙම නැත්නම් එතන පෙන්නන චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය සත්‍ය විභංග සූත්‍රය පෙන්වුම් කරනවා. එතන ಜಾති හට ගන්න හැටි. එතකොට ස්කන්ධය නිසයි හටගන්නේ. වේදනා සංඥා සංඛාර නිසා. එතකොට බාහිර තියෙන දෙයක් නෙමෙයි හටගන්නේ. ආලෝකයත් ගසත් නිසා හටගත්ත සෙවණැල්ල ආලෝකයට අයිතිත් නැහැ ගසට අයිතිත් නැහැ. සෙවණැල්ල කියන්නේ ප්‍රතිබිම්බයක්. අපේ ඇහි කාචයට වැටෙන්නේ ප්‍රතිබිම්බයක්. සෙවණැල්ලක්. බාහිර තියෙන ආලෝකයක් නැති වුණොත් ඒකේ හැවණැල්ල අපේ ඇහැට වැටෙන්නේ කණ්ණාඩියට ආලෝකයක් තිබ්බොත් තමයි කණ්ණාඩියෙන් අපිට මුණ පේන්නේ. අපි අඳුරේ කණ්ණාඩියක් ගාවට ගියාට අපේ මුණ පේන්නේ නැහැ. අපි අඳුරේ කණ්ණාඩියක් ගාවට ගියොත් ටෝච් එක ගහන්න ඕනේ අපේ මූණටයි. එතකොටයි කණ්ණාඩියෙන් අපේ මූණේ ප්‍රතිබිම්බය පේන්නේ. ආලෝකයක් ඕනේ ඇත්තටම හෙවණැල්ලක් වැටෙන්න. මෙන්න මේකමයි තියෙන්නේ මේ බිම්බේ ප්‍රතිබිම්බයක් අපේ හැට වැටෙන්නේ. බාහිර දෙයක් නෙමෙයි. ඇත්තටම බාහිර දෙයක ඡායාවක්. ඒක සත්‍යක් නෙමෙයි ඒ කියන්නේ ඒක ප්‍රතිබිම්බයක්. අපි ඇසුරු කරන්නේ අපි දැනගන්නේ මේ ප්‍රතිබිම්බේ. හැබැයි මේ ප්‍රසාදය තුළ ඒ ඇසට ප්‍රසාදවත් වෙන්නේ වර්ණේ කනට ප්‍රසාදවත් වෙන්නේ ශබ්දේ එතකොට ගන්ධේ නාසයට ප්‍රසාදවත් වෙන්නේ ජීව ප්‍රසාදය වෙන්නේ රසේ කයට ප්‍රසාද වෙන්නේ පොට්ටබ්බ තද ගතිය උණුසුම සීතල අපි පහස කියලාත් කියනවා ඒ වගේමයි මනසටත් එනවා අරමුණු. ඒ ඒවා අරමුණු වෙන්නේ මනසටමයි. දැන් මෙතන තියෙන්නේ ආයතන පහට එන ద్వාර වලින් තමයි ඇත්තටම මේ මේ ద్వාර වලින් තමයි ඇත්තටම බාහිර තියෙන දේවල් ඇතුළට එන්නේ. ආයතන පහෙන්. නමුත් මනසට බාහිරට යන්න බෑ. නමුත් මනස තමයි මේ හැම එකක්ම ගලපන්නේ. මනස තමයි මේවා එකතු කරලා දෙයක් කියලා පෙරම කියලා කලින් තියෙන සම්මුති නාමයන් එකතු කරලා ඒවෙන් බලන්නේ. ඒ අනුව තමයි පොත එළියේ තියෙන්නේ පොතක් කියන එක අපි කියන්නේ. අතර පොත කියන්නේ මම පොතක් කියලා. ඇහැ දන්නේ නැහැ පොතක් කියලා. කන දන්නේ නැහැ පොතක් කියලා. නාසය දන්නේ පොතක් කියලා. දිව දන්නේ පොතක් කියලා. නාසයට දැනෙන්නේ සුවඳ, කනට දැනෙන්නේ ශබ්ද, ඇහැට දැනෙන්නේ වර්ණේ. නමුත් මේ සේරම මනෝමයෙන් මනෝවිඥාණයෙන් ඇත්තටම වෙන්නේ මොකද්ද මේ සියල්ල එකතු වෙලා මේ මොහොතේ පෙරමතකෙන් එනවා ගැලපීමක් පෙරමතකෙන් එක ඒක සංසඳන ඒක තමයි සංඥා කියන්නේ එතකොටම ඇති වෙනවා මේක ක්ෂණිකවම ඇති වෙනවා සංඥාව පොත කියන සංඥාව ඒ කලින් ආපු සංඥාව එතනම ඉස්මතු වෙනවා අර අපි කිව්වා මීට කලින් දේශනවල ඔබට ඒ දර්ශනය කොටසෙන් තමයි අහන්න ලැබෙන්නේ. අර හැඩතලයක් එනකොට શબ્දයක් දැම්මා මේ දෙක එකතු වෙනවා කියලා. පුංචි දරුවා මේ ලෝකේ බිහි වෙන ප්‍රභාස්වර සිටින්. පුංචි දරුවා දන්නේ නැහැ එළියේ පොත් තියෙනවා කියලා. හැබැයි මේ පුංචි දරුවාගේ ප්‍රභාස්වර සිතට හැඩතලයක් එනකොට පිටින් කෙනෙක් සද්දයක් දැම්මොත් අම්මගේ හැඩතලෙට අම්මා අම්මා කියලා සද්ද දැම්මා ඒ දරුවා මාමා අම්මා කියලා අර හැඩතල එනකොට අර සද්දේ එන්න ගන්නවා. ඇත්තටම හිතලා කරන දෙයක් නෙමෙයි. ඒක සිද්ධ වෙන ඒක ඒක ස්වභාවික දෙයක්. මේ හැඩතලයක් යනකොට සද්දයක් නාද කරනකොට ඒ සද්ද එකතු වෙලා අපිට ඒ දැනෙන එක ස්වභාවික දෙයක්. ඇත්තටම කෙනෙක් පුජ්‍යලයක් නෙමෙයි. සබදාමේ සංසිද්ධියක් මෙතන තියෙනවා. සිතක් හට ගන්න හේතු වෙලා තියෙනවා. ඒක චිත්ත නියාමයේ. ඒ චිත්ත නියාමයේ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන මනෝමයෙන් තමයි එතකොට මනෝවිඤ්ඤාණයෙන් තමයි මෙතන ඒ අර හැඩතලේ එනකොට එකතු වුණු શબ્දය තමයි අම්මා කියන්නේ. අම්මා තමයි බාහිර එතකොට සම්මුතිය රූපේ. නමුත් ඇත්තටම එහෙම දෙයක් බාහිර නෙමෙයි. හද එක සද්දෙන් හටගත් එකක්. දැන් මේ විදිහට අනිත් නමුත් හැදෙනවා අම්මා, අක්කා, නංගි, පොත්, ඇඳ, පුටු මේ පුංචි දරුවා මුකුත් නොදන්න දරුවාට මේවා එකතු වෙන ගන්නවා. විද්‍යාපත්‍ය සංකාරා සංකාරපච්චය විඥාන හැදෙනවා. අන්න සිතුවිලි බාහිරෙන් තමයි එතකොට දැන් මේක එකතු වෙන්නේ. එතකොට ඒ මෙන්න මේ සංසිද්ධිය චිත්ත නියාමයේ මේ ස්වභාවික සංසිද්ධියක්. දැන් මෙන්න මේ සිද්ධිය තමයි සිද්ධ වෙන්නේ දිගටම. ඒක නිසා තමයි අපි හැම එකක්ම දැන් මේ මේ විදියට රෙකෝඩ් වෙච්ච ඒවා තියෙනවා. දැන් අපි ප්‍රතිපදාව තුළ දෙවැනි අධීරයේදී මේ මනෝවිඤ්ඤාණයෙන් හදපේක බාහිර තියෙන එකක් නෙමෙයි පොත කියන්නේ. පෙර මතකයෙන් ආපු සම්මුතියක්. පොත කියන්නේ මනසකින් හට හදාගත්ත ප්‍රඥප්ති නාමයක්. ඒක බාහිර රූපයට ගැට ගැහිලා. බාහිර පොතක් දැන් තියෙනවා වෙලා. මෙන්න මේක තමයි මායාව සත්‍ය ඥානයේ දර්ශනය කියන්නේ. දර්ශනයෙන් ඔබ අවබෝධ කරන්නේ බාහිර නෙමෙයි තමන්ගේ හිතේම මේ දේ හැදෙන බව මනෝවිඤ්ඤාණය. ඒක දන්න කෙනාට තමයි පුළුවන් වෙන්නේ දැන් මේ සිත දැකින සිතට එනේන සිත දකිනවනේ ඒ සිතට සත්‍ය පෙන්වන්න. එතකොට දැන් ඒක යා දැක්කොත් පොතක් එතකොට යා ඒක ඇත්ත දකිනවා මේක බාහිර තියෙන දෙකක් නෙමෙයි. මගේ හිතේ මේ හදාගෙන තියෙන පොත කියලා. නම් බාහිර පොත් නෑ. හැබැයි මේ සිත මනෝ මනසට එන්න බෑ බාහිරට. මනෝ විඥාණයනේ දැන් පොත කියන්නේ. ඒකට බාහිරට එන්න බෑ. ඒක පෙරමත කියන්නේ හටගෙන තියෙන ඒකත් පවතින දෙයක්ුත් නෙමෙයි. ඒතර සිතත් බොරු වෙනවා, නාමයක් බොරු වෙනවා. ඇත්තටම පොත කියලා බාහිර අධ්‍යයක් නැති වෙන රූපෙත් බොරු වෙනවා. මේ දෙකෙන් මිදෙන තැන ඇත්තටම දෙවෙනි අධීර විදිහට ප්‍රතිපදාවේදී බාහිර නෙමෙයි කියන එකයි දකින්න ඕනි. අපි ඔබට කිව්වා දෙවෙනි අධීර විදිහට මේ එන අරමුණ බාහිර නෙමෙයි Tamange හිතම බව දකින්න කියලා. ඒක තමයි අපි කියන්නේ බාහිරින් මිදෙනවා කියලා. හැබැයි මේ තමන්ගේ ශරීරය කියන එකක් දකින්නේ තමන්ගේ ඇහෙන්. කනෙන් ආසෙන් දිවෙන් එතකොට ඒක දැනෙන්නේ දැන් ශරීරය කියන එක තමන්ගේ එකත් බාහිර දෙයක් වෙනවා. එළියේ තියෙන කෙනෙක්ගේ ශරීරෙත් බාහිරයි. හැබැයි තමන්ගේ ශරීරය බැලුවම තමන්ගේ ඇහැට පේන්නේ ඒකත් බාහිර දෙයක් විදියටයි. තමන් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලම බාහිරයි. මෙතන කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. සියල්ලම බාහිරයි. හැබැයි මේ බාහිර හට ගන්න දේත් බාහිර නෙමෙයි. මනෝවිඤ්ඤාණය සකස් වෙනවා. හැබැයි මේ කතාවේ මනෝවිඤ්ඤාණෙත් මායාවක්. ඒක ප්‍රතිබිම්බයෙන් හටගෙන තියෙන්නේ. අපේ පෙළදහම අනුව ඔබට ඒක දකින්න ලැබෙනවා. නමුත් ප්‍රායෝගිකව ඔබ හිතන්න ඕනි පේනව නෙමෙයි හිතනවා කියලා. දකිනව නෙමෙයි හිතනවා. ඔබට දෙයක් පේනව නෙමෙයි ඔබ හිතනවා. චිත්තේන නීයති ලෝකේ සිතින්ම වෙන ලෝකයක ඔබ සිත තුල ලෝකයක් හට ගන්නවා. බාහිර තියනවා කියලා ඔබ පෙන්වන්න ගියාට සිතේ ලෝකය ඇදලා තියෙන්නේ. ඔබේ සිතේ අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ගෙවල් දොරවල් තියෙනවා, දරුවෝ ඉන්නවා. ඔබේ සිතේ මේ පොත් ඇඳම් පුටු මේස හැමදේම තියෙන මනෝ විඥානේ. ඔක්කොම විඥාණයට එන්නේ. එහෙනම් සිතට එන්නේ. එහෙනම් සිත කියලා දෙයක් නැහැ. හැබැයි මේ පළ දෙවෙනි අධීරදී ඔබ බාහිර නෙමේ දකින්නේ. දකින්නේ ඔබ සිත නාමයන්තේ කියලා. හැබැයි මේ අන්ත දෙකෙන්ම මිදුණු තැනයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. අන්න තුන්වෙනි අධීර අදොපට අපි අදත් ඔබට ඉදිරිපත් කරන්නේ මේ තුන්වෙනි කාරණාවයි. මීට කලිනුත් අපි තුන්වෙනි කාරණා ගැන ටිකක් කතා කරා. ඒ තමයි නාමයේ සත්‍ය නොවන බව. බාහිර රූපේ සත්‍ය නොවන වගේම නාමයේ සත්‍යයක් නෙමෙයි. බාහිර රූපේ දෙයක් නෑ වගේම ඔබේ සිතේ හටගන්න මේ නාමයේ සත්‍යයක් නෙමෙයි. ඒකත් ප්‍රතිබිම්බයෙන් හටගන්නේ හේව නැල්ලේ. ඒක කණාඩි වලට ප්‍රතිබිම්බයක්. නහිදං අත්ත කතම් බිම්බා නහිදං පර කතං අගං සේලාතරණිය සේලා සූත්‍රයේ දේශනා කරන මේ ප්‍රතිබිම්බය තමා විසින් හැදුවත් නෙමෙයි අන් අයෙක් විසින් හැදුවත් නෙමෙයි මේ ප්‍රතිබිම්බය හටගත් එකක් හටගත් තැනම නැති වෙනවා දැන් මේ ප්‍රතිබිම්බය කියන්නේ සිත ඒක මායාවක් හැබැයි ඒකත් සත්‍යයක් නෙමෙයි දැන් බාහිර රූපෙත් ඇත්තක් නෙමෙයි පොත ඇත්ත වෙලා නැහැ ඒ වගේමයි තමන්ගේ පොත කියන දැන ගැනීම පෙරමතකේ සම්මුතියෙන් ආපේ ඒකත් ඇත්තක් නෙමෙයි. මොකද මනෝවිඤ්ඤාණයට බාහිර පොත් හම්බ වෙන විදියක් නැහැ. මනෝවිඤ්ඤාණයේ තියෙන්නේ චිත්ත. ඒවා සිතුවිලි. ඒවා කොහෙන්ද පොත්? ඒකත් සත්‍යයක් නෙමෙයි. දැන් බාහිරත් සත්‍ය වෙන්නේ සිතත් සත්‍ය වෙන්නේ මේ මොහොතේ දකින්න දෙයක් නෙමෙයි ඒකත් පෙරමතකයෙන් අටගන්නේ අතීතේ අපි අතීතය තුළ තමයි කොහොමත් මේ ලෝකයක් මෙවිලා තියෙන්නේ. අපි මේ මායාව මැවිච්ච ලෝකේ මොකද්ද? ඒක චිත්ත ලෝකයක්. මෙන්න මේ චිත්ත ලෝකේ අපි අවබෝධ කරගන්න ඕනි. එයයි දර්ශන අවබෝධ කරගන්නේ. එයයි සත්‍ය අවබෝධ කරගන්න කෙනා. එතකොට ලෝකේ ඇත්ත එයා දකිනවා. මේ මොහොතේ මේ සිත හට ගන්නවා. පොත කියන සිත. ඒ මොහොතෙම නැති වෙනවා. පවතින්නේ නැහැ. අවුත්තා සම්භූතං උත්තානම් භවිස පෙර නොතිබීම අටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඊගාව සිත අට ගන්නවා. දැන් ඊගාව සිත අට ගන්නවා බිත්තිය කියලා. දැන් බිත්තිය කියන සිත පොත කියන සිත නෙමෙයි. බිත්තියේ ස්කන්ධ වෙනස්. පොතේ හැඩතල නෙමෙයි බිත්තියේ හැඩතල. ඒ වේදනා සංඥා සංකාර වෙනස්. හැබැයි ඒ නිසා ස්කන්ධානම් පාතිපව ආතන පටිලාභ. ඒතකොට ආයතන ටික මේ මොහොතේ ආයතන හැදෙන්නේ. ආයතනේ පවතින එකක් නෙමෙයි කොහෙවත්. ඇස මේ මස් ඇස නෙමෙයි. ඒක ඒක මස් කුලයක්. ඇහැට මොන හරි දෙයකින් ඇන්නොත් ඒකට මස් වලටයි දැනෙන්නේ. එතකොට ඒක ඇහැ කියන්නේ ඒකට නෙමෙයි. පේන බවට මේ මොහොතේම හටගෙන නැති වෙනවා. මේ ආයතන කියන ප්‍රසාද ප්‍රසාද කියන්නේ පේන බව, ඇහෙන බව මේ මොහොතේම හට ගන්නවා තැනක් නැහැ. හැබැයි මායාවේ මේක මේක සිද්ධ වෙන දෙයක්. මේ ප්‍රසාදවත් වෙන දෙයක්. හැබැයි ඒක සත්‍යයක් නෙමෙයි. සිත සත්‍යයක් නෙමෙයි. දැන් මේ ශරීරය තුළද සිත තියෙන්නේ. හොඳට බලන්න. දැන් බාහිර ආලෝකයක් නැතුව ඔබට පේන්නේ නැහැ. ඇහැට පේන නම් බාහිර ආලෝකයක් ඕනි. බාහිර ආලෝකයක් නැත්තම් ඇහැට පේන්නේ නැහැ. අර ගසක් තිබ්බට ආලෝකයක් නැතුව හෙවණැල්ලක් වැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ දැන් කළුවරේ ඔබට පේන්නේ නැහැ. එහෙනම් ආලෝකයේ තිබ්බොත් නෙපේන්නේ. එහෙනම් මේ පේනවා කියන සිතට බාහිර ආලෝකයේ තියෙන්නේ. ඒක බාහිර ආලෝකයට අයිති. දැන් ඇහෙනවා කියන ශබ්දේ බාහිරට අයිති. දැන් ශබ්දේ තියෙන්නේ ඔබේ ඇඟ ඇතුලේද එළියේද? දැන් දැන් මේ දැන් වර්ණයේ තියෙන ඔබේ ඇඟ ඇතුලේද එළියේද? ආලෝකයේ තියෙන ඔබේ ඇඟ ඇතුලේද එළියේද? දැන් මේ ප්‍රසාදේ බලන්න. දැන් මෙතන අපිට පේන අජ්ජත් බහිද්දා කියන අන්ත දෙක බුදුන් වහන්සේමයි ලෝකෙට පෙන්ලා දෙන්නේ. බුදුන් වහන්සේ ලෝකෙට මේ ධර්මය පෙන්වන්නේ වෙන කිසිම ධර්මයක කිසිම ආගමක මෙහෙම දෙයක් සඳහන් වෙන්නේ මේ පරම සත්‍ය බුදු බුදුන් වහන්සේමයි ලෝකෙට එලි කරන්නේ. බාහිර අන්තයක් තියෙනවා. ඒ අන්තයේ දකින්න එකමයි මේ පැත්තේ මෙහෙම දකින්නවා කියන එක තේරුම. අපි බාහිර දෙයක් නැත්නම් මේ පැත්තේ දෙයක් නැහැ. බාහිර දෙයක් තිබ්බොත් ඒක දකින්න කෙනෙක් ඉන්න ඕනේ. හැබැයි බාහිර දෙයක් නැත්නම් කෙනා නැති වෙනවා. මේ අන්ත දෙක දකින්න ඕනේ අජ්ජත් බහිජ්ජා කියන අන්ත දෙක. එතකොට ඔබට දැනෙයි බාහිර එහෙනම් ආලෝකයක් නැතුව සිතක් පහළ වෙන්නේ නැත්නම් බාහිර සද්දයක් නැතුව සද්ද සිතක් පහළ වෙන්නේ නැත්නම් එහෙනම් මේක බාහිරද තියෙන්නේ. ඔව්. ඇත්ත කතාව මේ සිත බාහිරට සම්බන්ධයි. මේ සිත ශරීරය තුලින් පණවන්නත් බෑ, බාහිරින් ගන්නත් බෑ. දැන් ඔබේ සිත තියෙන ඔබේ ඇඟ ඇතුලේ නෙමෙයි. ඔව්. ඇත්ත කතාව ඔබේ සිත ඔබේ ශරීරයටයි තියෙන්නේ. මේක තමයි ධර්මය අවබෝධ කරගන්න කෙනාට තියෙන ආශ්චර්යමත් ඇත්තටම අద్భుත සිද්ධියක් තියෙනවා. ඒකයි මේ ධර්මය අවබෝධ කරගත්ත ස්වාමින් වහන්සේලා බුදුන් වහන්සේට දේශනා කරනවා මේ අද්භූතයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවා වගේ අපිට අවබෝධ වුණා ස්වාමීනි කියලා උදාන වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ ධර්මය අద్භූත ධර්මයක්. මේ ධර්මයේ පෙර නොයසු විරුදාමක්. කිසි දවසක මේක අහන්න ලැබෙන්නේ මේ සත්‍ය සත්‍ය අවබෝධ කරගත් කෙනෙකුට විතරයි කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ. මේ පරම සත්‍ය තමයි ඔබ දැනගත යුතුම වන්නේ. මේ නොදන්නා තාක් ඔබ අන්ධෙක්. ඔබ ලෝකයේ ඉන්නේ අන්ධෙක් විදිහටයි. ඔබ ලෝකේ ඇත්ත දකින්නේ ඔබ හිතන ඔබට මරණයක් තියෙනවා කියලා. ඔබ මර බියේ ඉන්නවා ඒක නිසා. ඇත්තටම ඕකේ මරණයක් නැහැ. ඔය මරණය කියලා පනවලා තියෙන සිතුවිල්ලක්. ඔය ගහ පොළොවට පස් වෙන එක මරණයක් නෙමෙයි නං. ඔය ගල් කැටයක් පොළොවට සමතලත වෙන එක මරණයක් නෙමෙයි නං. ඔය බාහිර තියෙන කිසිම දෙයක් පොළොවට සමත වෙන එක පිච්චෙන එක අළු වෙන එක මරණයක් නෙමෙයි නං. ඔබේ ශරීරේ හුස්ම නැති වුණාම දර කඩක්. ඒක පොළොවට පස් වෙන එක මරණයක් නෙමෙයි. ඒක හොඳින් දකින්න මේ සිත තුලයි මරණය තියෙන්නේ. හැම මොහොතෙම හැම ෂණේම සිත වෙනස් වෙනවද ඇති වෙනවද නැති වෙනවද එතනම මරණේ තියෙනවා. ඔබ හැම මොහොතෙම මැරෙනවා. ඔබ ෂණයක් ෂණයක් පාසා මැරෙනවා. ওই සිත ෂණයක් ෂණයක් පාසා මැරෙනවා. සිතේ 아무තු මරණයක් නැහැ. සිත හැම මොහොතෙම මැරි මැරි ඉපදෙනවා. මේකයි පරම සත්‍ය. මේ සත්‍ය තමයි බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ. මේ සත්‍ය තමයි පරම සත්‍යව අවබෝධ කරගත යුතුවන්නේ. මරණය බොරුවක්. මරණය මායාවක්. මරණයක් ලෝකේ නැහැ. ඇත්තටම මේක අවබෝධ කරගත්ත කෙනා සදා මරණීයයි. එයාට මරණයක් නැහැ. එයා මරණයක් දකින්නේ එයා සත්‍ය දකිනවා. සත්‍ය නම් මරණයක් නැහැ. මේ හැම ෂණේම මේ සිත හට ගන්නවා නැති වෙනවා. මේ සිත මේ මොහොතේ දුකෙන් ඉන්නවා. ඔබ බලන්න ඔබේ සිත දිහා දැන් අර ප්‍රතිපදාවේ පළවෙනි අධීරයට ඔබ දැක්කනේ ඔබේ සිත. දැන් ප්‍රතිපදාවේ පළවෙනි අධීර ඔබ සිත දැක්ක එක මාසයක් දෙකක් කැමති කාලයක් කරන්න. ඒක ඊටාම වැදගත්. එතකොට ඔබට පේනව නේද ඔබේ සිත දැන් සතුටින් ඉන්නවා. ඊගාව මොහොතේ දුකෙන් ඉන්නවා. ඇයි මේ? මේ සිත ඒ සිත මේ සිත සමාන නැහැ. මේ සිත දැන් සතුටින් තියෙනවා. ඊගා මොහොතේ මේ සිත නැති වෙනවා. ඊගා මොහොතේ දුකෙන් ඉන්නවා. ඊගා මොහොතේ ආයි බලනකොට මේ සිත තව දෙයක් අල්ලගෙන. ආයි බලනකොට දැන් ඔබ gedera ඉන්නකොට ඔබේ සිතේ තියෙන ඒ හැඩතල. දැන් ඔබ කාර්යාලේ ඉන්නකොට ඔබේ සිතේ තියෙන ඒ හැඩතල. ඔබ කුඹුරේ ඉන්නකොට ව්‍යාපාරයක් කරන ඔබ කොතනද ඉන්නේ? එතන සිත සකස් වෙනවා. සිත පවතින එකක් නෙමෙයි. මේ සිත ඇති වෙනවා නැති වෙනවා සකස් වෙනවා මේ සිතේ මායාව ඊට වැඩිය ගැඹුරුයි ඒක අවබෝධ කරගන්න ඕනි සිත හැදෙන හැටි දකින්න ඕනි ඔබට රූපයක් පේන එක ගෝචර රූපයක් එළියේ තියෙන නිසා එතන උපාදාය රූපයක් ඔබට පේනවා ප්‍රසාද රූපයක් ඔබට පේනවා මෙහෙම කිව්වහම වචන ටිකක් සංකීර්ණයි හැමෝටම තේරෙන විදිහට කියනවා නම් එතකොට ඔබට ධර්මයට අර දැන් සමහර අය ඉන්නවනේ පොත් කරේ තියාගෙන ඒ ඇයිට මෙහෙම සරලව කියන එක නිකන් ඇහැට කටු අනිනවා වගේ. ඇඟට නිකන් කටු අනිනවා වගේ. ඇයි ඒ අයගේ පොත්වල තියෙන වචන නෙමෙයිනේ. ඒ අය ඉන්නේ පොත් කරේ තියාගෙන ඒවයි උමන්ද මේ නිකන් මත් වෙලා ඉන්නේ. ඒහෙර කොහොමත් නිවනක් නැහැ. කොහොමත් ඒ ධර්මයේ ඉන්න අය නෙමෙයි. පෝටිලලා වගේ ඉන්නේ. නමුත් ඒ අයට මේ සරල ධර්මයේ මේගොල්ලෝ අවබෝධ වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලන්ට සරල භාෂාවෙන් කියන දේ ඒගොල්ලන්ට අල්ලන්නේ නැහැ. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අපි සමාව අපිට සමා වෙන්න ඕනේ. ඔබේ දැනුම ඔබ තියාගන්න. අපි මේ හැමෝටම තේරෙන සුනීත සෝපාකටත් කිව්ව බණක් තියෙනවා. රාහුල කුමාරයාටත් අවුරුදු 7 අර පුංචි දරුවන්ට කියපු බණක් තියෙනවා. අවුරුදු 7 පුංචි දරුවෝ සෝවන් වෙනවා. අපිට ඉඩ දෙන්න. අන්නේ පුංචි දරුවන්ට බණ කියන්න. ඒ පුංචි දරුවෝ pāli වචන දන්නේ නැහැ. ඒ පුංචි දරුවෝ සූත්‍ර දන්නේ නැහැ. හැබැයි ඒ පුංචි දරුවෝ සත්‍ය අවබෝධ කරනවා. අන්න ඒ පුංචි දරුවන්ට කියන්න පුළුවන් පුතේ පේනවනේ මේ හිතනවා කියලා. ඒ පුංචි දරුවෝ සත්‍ය අවබෝධ කරන එකට ඉරිසියා කරන්න එපා. ඒ පුංචි දරුවන්ට ලොකු මතකයක් නැහැ. ලොකු දත්ත ගබඩාවක් නැහැ. ඒක නිසා ඒ දරුවන්ට ගොඩක් දේවල් හිතේ තද වෙලා නැහැ. උපාදාන වෙලා නැහැ. ඔබේ වචනින් කියනවනම්. ඒක නිසා ඒ දරුවන්ගේ ප්‍රභාස්වර සිත ඒ රහත් භාවයටපත් වෙන්න පුළුවන් ලේසියෙන්ම. ඒකයි පුංචි අසර ඒ පුංචි නිර්මල ප්‍රභාස්වර මල් මල් පොහට්ටුවනි ඒ පුංචි දරුවන්ට ඒ මුල් අවස්ථාවේදීම සත්‍ය දෙන එක ට ඔබ ගරහන්න එපා ඒකට අවමන් කරන්න එපා අපේ ධර්මය අපි දේශනා කරන්නේ පුංචි දරුවන්ටත් ගැලපෙන්න ඕන නිසා මුකුත් දන්නේ නැති වයසක අම්මලටත් තේරෙන්න ඕනි. ධර්මයේ ගැන මුකුත් දන්නේ නැති අද සමාජයේ බෞද්ධයි කියලා අසරණ වුණු හැමෝටම දැනෙන්න ඕනි. එහෙනම් අපිට ඉඩ දෙන්න සරල භාෂාවෙන් කතා කරන්න. පේනවනේ මේ හිතනවා. ඒක ඇත්තයි. ඇත්තටම කිව්වොත් ඔබට ඔය පේන දේ බොරුවක්. ඔබට ඔය පේන දේ මායාවක්. ඇත්තටම ඔබ හිතන සිතුවිල්ලක් තියෙන්නේ. ඔබේ සිත ඔබ දකින්න. ඒ සිතත් සත්‍යයක් නෙවෙයි. ඒකයි මෙතන තියෙන ගැඹුරුම තැන. ඒ සිතත් කලින් තියෙන මතකයේමයි කතා කරන්නේ. ඒ සිතත් පවතින එකක් නෙමෙයි. ඒක ආйти වෙන අතීතයටයි. ආලෝකයක් නැති තැන පෙනීමක් නැහැ. ශබ්දයක් නැති තැන ඇසීමක් නැහැ. එහෙනම් ඔබට මේ දැන් දෙයක් වර්ණයක් හටගත්තොත්, ශබ්දයක් හටගත්තොත් මේ ආයතන පහෙන් ඇස කන දිවනාසය කියන මේ ඇස කන දිවනාසය මේ මේ කියන ආයතන හරහා මේ කය පහස හරහා මේ දෙයක් දැනුනොත් විතරයි සිතක් හටගන්නේ. එහෙම වුණොත් විතරයි ඒක නිඳ ගියත් මතක් වෙන්නේ. අන්න අපි හිතේ තියෙන දේයි දකින්නේ. අපිට හීනෙනුත් පේන්නේ එකයි. ඔබ පොතක් කියවනවා. ඒකේ අකුරු තියෙනවා. ඒකේ තියෙන අකුරු වලට ඔබ චිත්ත රූපම වෙනවා. ඒක නිසා ඔබට දුක හිතෙනවා. ඒක නිසා ඔබ හඬනවා. එහෙනම් මේ කෙලෙස් හටගත්තේ කොහොමද? අකුරු වල කොහෙද කෙලෙස්? ඔබට කෙලෙස් හටගත්තේ ඔබේ සිතේ සිතුවිලි අකුරු වලින් නෙමෙයි චේතනා වලින් ඇති උනේ. ඒකයි හිතනවා කියන්නේ. පේනවා නෙමෙයි හිතනවා. ඇහෙනවා නෙමෙයි හිතනවා. ඔය සියල්ලම චිත්ත රූප. බාහිර අපි තියනවා කියලා ගත්තට ඒකත් සත්‍යක් නෙමෙයි. එහෙම දෙයක් බාහිර නෑ. ඒ හැඩතලවලට අපි නම් දදා කතා කරන්නේ. අඹ ගහ, නුග ගහ, බෝ ගහ, පොල් ගහ ඕවා කියනවාද ගස් වලින්? ගිනි ගත්තොත් පෘථිවිය ඔක්කොම ගස් ගිනි ගන්නවා. දැන් ගහක් කියනවාද මම අඹ ගහ කියලා? ඒවා ගස් දන්නේ නැහැ. මිනිස්සු දාගෙන. මිනිස්සු එහෙම හදාගත්ත ලෝකයක් ඉතින් හදාගෙන. රත්තරන් කියලා වටින දේවල් මිනිස්සු ගාවයි තියෙන්නේ. ඒක චිත්ත රූපවල තියෙන්නේ. හෙට ඉපදෙන දරුවා ඕක දැනගෙන දීපදෙන්නේ. මේ පුංචි දරුවා මුකුත් දන්නේ නැතුව ලෝකෙට එනවා. මේ පුංචි දරුවා කිසි දෙයක් දන්නේ නැහැ. දැන් මේ පුංචි දරුවා හරි සැහැල්ලුවෙන් සමනල්ලුව අල්ලනවා. ඒ දරුවා හරි සැහැල්ලුවෙන් මල් පෙති වල හරි සැහැල්ලු මනසේ කෙලස් නැහැ. ඉරිසියාව, වෛරය, ද්වේෂය පුංචි දරුවන්ගේ ඇත්තටම ප්‍රබාස්වර සිතේ නැහැ. නමුත් ඒ දරුවා වැඩෙනකොට ලොකු අය පොවනවා. ලොකු අය වටිනාකම් දෙනවා හැම එකටම. අන්න මුකුත් නොදන්න ප්‍රභාස්වර සිත කෙලෙස් සිතුවිලි චේතනා මේ සම්මුතිය දානවා. දැන් ඔබ ලොකු වෙලා තියෙන්නේත් ඕවත් එක්ක. දැන් ඔබේ සිත කෙලෙස් ගොට්ටක්. හැබැයි රහතන් වහන්සේ කියන්නේ අර පුංචි දරුවගේ සිත වගේ ප්‍රභාස්වරයි. කෙලෙස් නැහැ. ඉරිසියාව, වෛරේ, ද්වේෂේ, තණ්හාව ඔය කිසිදු කෙලෙසයක් ප්‍රභාසර සිතේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඒක තමයි සත්‍ය දැනගත් එක. මේ ලෝකේ පරම සත්‍ය දැනගත්තාම මරණයක් නැහැ. බුදුන් වහන්සේ කිසා ගෞතමීට කියන්නේ මරණය අවබෝධ කරගන්න. කිසි කෙනෙක් නොමල ගේකින් අබෑටයක් අරන් එන්න. හැම ගෙදරකම කෙනෙක් මැරලා තියෙනවා. එහෙනම් මරණය අවබෝධ කරගන්න. මොකද්ද? මේ සිතුවිල්ලක මරණ මරණයක් කියන එකක් මේ පොළවට ශරීරයේ පස් වෙන එකක් මරණයක් කරගෙන නමුත් හැම ෂණේම හටගෙන නැති වෙන සෙක්ෂණික සිතක එතරයි තියෙන කතාව. ඔබ ශරීරයේ පොළොවට පස් වෙන යම් මොහතද එතනත් එක් සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. නමුත් ඔබ දැන් මේ මොහොතේ ඉස්සරහට මැරෙයි කියලා හිතුවොත් මර බියක් එනවා. එතන කෙලෙසයක් හට ගන්නවා. බීතිය, මර බිය. ඒක නිසා ඔබ බයෙන් ඉන්නවා මැරෙයි කියලා. නමුත් ඒක එහෙම එකක් නෙමෙයි. ඒ මොහොතේත් එක් සිතක් ක්ෂණිකව හටගෙන නැති වෙනවා විතරයි. ශරීරේ පොළොවට පස්සෙන එක නෙමෙයි මරණය කියන්නේ. මේ හැම මොහොතෙම ඔය මරණය තියෙනවා සිත ඇති වෙන නැති වෙන එක. හැම ෂණේම මරනවා. හැම ෂණේම මෙරි මෙරි සිත උපදිනවා. හැබැයි මේ කතාවේ බාහිර දැන් පොතක් තියෙනවද? ඒක පොත කියලා මේ පැත්තෙන් ගත්තොත් බාහිර රූපයට ගැට ගැහුවොත් තමයි පොතක් හම්බ අර චේතනාව බාහිර රූපයට ගැට ගැහෙන්න දැන් රූපයට ගැට ගැහුනොත් එළිය පොතක් තියෙන එහෙමනොත් ඒ පොත වටිනවා. එහෙම වුණොත් ඒකට ආසාව තණ්හාව ඇති වෙනවා. තණ්හාව නිසා කෙලෙස් ඇති වෙනවා. හැබැයි දැන් බාහිර පොතක් නැත්තම් මොකටද තණ්හා කරන්නේ? තණ්හාවක් ඇති කරන්න බාහිර දෙයක් නැති වෙනවා. දැන් තණ්හාව නැතුනොත් මොකද වෙන්නේ? කෙලස් නැහැ. රාග දේශමෝ ප්‍රහීන වෙනවා. දැන් බාහිර දෙයක් නැත්තම් තණ්හාවක් නැති වෙනවා. අන්න මෙතන බාහිර දෙයක් තිබ්බොත් තමයි ඒ දෙයට ආසාවයි හරි ඇලෙන්න හරි ගැටෙන්න හරි හැබැයි මෙතන බාහිර දෙයක් නැති වෙනවා විතරක් නෙමෙයි. බාහිර දෙයක් නැහැ කියනකොට ඒක දකින්න කෙනත් මේ පැත්තේ නැති වෙනවා. දැන් ඔබ දකින්න එකකටවත් දකින්න සේරටම බාහිර දෙයක් මුකුත්ම නැත්තම් බාහිර සද්ද ඇහෙන හැම පේන හැම දෙයක්ම බාහිර නෙමෙයි කියලා ඔබ හිතුවොත් ඔබ නිකන් හිතලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒකයි මේකේ තුන්වෙනි අධීර හරීම ගැඹුරුයි. පළවෙනි අධීර ලේසි. දෙවෙනි අධීර අපි කිව්වා ඔබට මේ සත්‍ය දකින්න. බාහිර දෙයක් නැහැ කියන එක. හැබැයි තුන්වෙනි අධීර හරීම ගැඹුරුයි. මොකද්ද? නාමයේ බොරුවක් කියන එක. දැන් චේතනාව සිතුවිල්ල මායාවක්. මේ මොහොතේ හටගන්න සිත පෙර මතකයෙන් හටගන්නේ. දැන් පොත කියන්නේ කලින් මතකයක්. ඔබ මතකයක් එක්ක ජීවත් වෙනවා. එනේන හැම හැඩතලයකටම සම්මුති නාමයක් තියෙනවා. ඒක බාහිරත් නෙමෙයි. ඔබේ සිතේම හටගන්න මායාවක්. හැබැයි එහෙම දෙයක් බාහිරත් නෑ. දැන් හිතේ තියෙන එකත් පෙර අතීතයේ ඔබ ඉන්නේ ඔබ ඉන්නේ පුරාණයේ පුරාණ විදම් භික්කවේ කම්මම් වදා. පෙර මතකයේ තුල ඔබ ඉන්නේ. ඒ කියන්නේ මලවුන්ගේ ලෝකේ ඔබ ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන මේ මොහොතේ අතීතයේ තුල ඔබ ඉන්නේ. ඔබට වර්තමානයක් කවදාවත් හම්බ වෙන්නේ කිසි දවසක ඔබට වර්තමානයක් හම්බ වෙලා නැහැ. ඔබ හැම මොහොතෙම හිතන්නේ ඔබේ හිතේ තියෙන දත්තයක්. ඔබ හිතන හැම දෙයක්ම නමක් තියෙනවා. එහෙනම් ඒක අතීතයටයි තියෙන්නේ. සිත මායාවක් වෙනවා. බාහිර රූපේ දෙයක්ත් හම් වෙන්නේ ඒකත් මායාවක් වෙනවා. මේ චේතනාව සිතුවිල්ල මායාවක් වෙනවා. ඒකයි මේකේ සත්‍ය දකින්නවා කියන්නේ ඒ සත්‍ය දකින්න කෙනාට බාහිරනොත් මිදිලා රූපේනොත් මිදිලා නාමිනොත් මිදිලා අන්න මධ්‍යම ප්‍රතිපදාව හම්බ වෙනවා. දැන් ඔබේ ප්‍රතිපදාව තුන්වෙනි අධීරේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. සෝවාන ආර්යවරු රකින්න ප්‍රතිපදාව. එනේන සිතේ සත්‍ය දකිනවා බාහිරත් නෙමෙයි මෙතනත් හිතක් නැහැ. දැන් හිතක් නැත්තම් මොකද්ද මේ තියෙන්නේ? අන්න ක්‍රියාසිතාම් වෙනවා. ශුන්්‍යතාවේ. එතනයි ශුන්්‍යතාවේ තියෙන්නේ. අතීතනාත්ව ගම්මේය නප්පටික්කං කිය අනාගතං පච්චුප්පන්නංච යේ ධම්මා තත්ත තත්‍ර විපස්සති. අතීතේ සිත මේ සිත අතීතට අනාගත සිත තාම ඇවිල්ලා නැහැ. ඒ සිත අනාගත සිතට එනකොට මේක අති ඒ සිතත් අතීතයට යනවා. ඊගාවට ආය අනාගත සිතාම ඇවිල්ලා නැහැ. ඒක අනාගත සිතට එනකොට මේ සිත අතීතයට එනවා. ඒකත් අතීතයට එනවා. අනාගත එකම අතීතයට එනවා. වර්තමානයේ හම්බ වෙන්නේ තත්‍ර තත්‍ර විපස්සති. පච්චුප්පන්නංච යේ ධම්මා. ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන තැන එතන එතන නුවණින් දකිනවා නම් ශුන්්‍යතාවයකුයි තියෙන්නේ. ඒකයි මේ සිත අන්තරීක්ෂය කියන්නේ. අන්තරීක්ෂය කියන්නේ අන්තර් විශ්වය. අන්තර් විශ්වය කියන්නේ ඔබේ දකින පොත කොතනද? මෙතන මම. එතනයි මෙතනයි දෙකම හිත නැහැ. හිත තියෙන්නේ අන්තර් විශ්වයේ. ඒ කියන්නේ ඔබේ ශරීරයේ නෙමේ හිත තියෙන්නේ. ඔබට තාම මේකේ ගැඹුර තේරෙලා නැතුව ඇති. මේක අතිශයින් ගැඹුරුයි. ඔබේ ශරීරයේ නෙමේ හිත තියෙන්නේ අන්තර් විශ්වයේ. අන්තරීක්ෂයේ හිත පාල අන්න ඒකයි සත්‍ය වචනේ. දැන් මේ සිතේ මායාව අවබෝධ කරපු කෙනාට මේ අන්තරීක්ෂයේ සිත සකස් වෙන එක දකින්න කෙනා දකින්න ශුන්‍යතාවය. මෙතන කෙනෙක් නැහැ. මේ ශරීරය තුල කෙනෙක් නැහැ. මේක සබබ දහමේ සංසිද්ධියක් වෙනවා. සියලුම දේ ක්‍රියාසිට බවට පත් වෙනවා. අන්න ක්‍රියාසිට වල කර්මයේ විපාක දෙන්නේ නැහැ. පින්පව් කියලා දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ සිතට කර්මයක් පරිසම් දෙන්න නැහැ. මේ සිත ආය හටගන්න තණ්හාවක් මෙතන එකතු වෙන්නේ නැහැ. මේ සිතට අවශේෂයක් එන්නේ අபிසංකරණයක් එන්නේ නැවත ප්‍රනිධියක් එන්නේ අනාගතයේ සිත සකස් වෙන්න හේතු නැහැ. සිත සිතින් මිදෙනවා. අන්න නිවන් දකිනවා. හැබැයි මේ අන්තරීක්ෂය තුළ සිත දකින කෙනා මේ ශනේෂනේ මේ සිත් දෙක අතර පරතරය දකින්න කෙනා මධ්‍යම ප්‍රතිපදාව දකින්නවා කියන්නේ බුද්ධක්ෂණේ දකින්නවා. බුදුන් දකින්නවා. අන්නේ කෙනා බුදුන් දකින්නවා. තමන්ගේ සිත තුළ සිතුවිලි දෙකක් අතර බුදුන් දකින්නවා. අන්න බුදුන් හම් වෙනවා. අනේ කෙනාට එළිය දෙයක් හම්බෙන්නේ නැහැ. එතකොට භව නිරෝධයක් වෙනවා. බෞද්ධයෙක් වෙනවා. දැන් ලෝකෙ මිදිලා මේ කෙනා රහතන් වහන්සේ නමක් වෙනවා. බාහිර ලෝකයක් හම්බ වෙන්නේ මේ සිත සුද්ධ ආත්මයේ බවට පත් වෙනවා. සුද්ධ සිත බවට පත් වෙනවා. මේ සිත පරිඋත් ทาน වෙලා මෙතන සිතක් නැති මලුන්ගේ ලෝකෙන් පරිඋත් ทาน වෙනවා. මේසේනා නිවන් දකින්නවා. මෙතන තියෙන්නේ ඔබ දකින්නවා මෙවැනි කෙනෙක් මිය ගියොත් ඒකේ නම් රහත් භාවයේ ලබලම නැත්තම් තමයි සුද්ධාවාස වල උප්පත්තිය ලබන්නේ. නැත්නම් ඒ කෙනාට ඔය පංච සුද්ධාවාස ගැන බුදුන් වහන්සේ දේශනා කරන්නේ මේ උප්පත්ති ලැබෙන භූමි ටික පෙන්නකොට. නමුත් එහෙම දෙයක් නැති වුණත් ඔබට දැනෙනවා. ඒ කියන්නේ ඒ ඒ අවබෝධය නැති වුණත් ඒ දේශනාව ඒ විදිහට නොවුණත් ඔබට දැනෙනවා මේ තුල කතාව. සදාමරණීයයි. ඇයි මරණයක් නැහැ. මරණේ නැති තැන අමරණීයයි. මේ රහත් මග නිවන් මග යන කෙනාට හම් වෙන සම්දිස්ථාන. හැබැයි මේ තැන තවත් දේවල් ඔබට දකින්න ලැබෙනවා. මේ සිත මෙහෙම දකින්නවකට බාහිර දෙයක් නැති වෙනකොට මේ සිතේ මනුෂ්‍ය ස්වභාවය ගිලිලා දිව්‍ය ස්වභාවයට එනවා. ඔබට ඒක ප්‍රායෝගිකව අත්විඳින්න පුළුවන්. සමහර මේ අද මේ සමහරට අපි මේ ධර්මයේ දේශනා කරන කෙනෙකුට අදම දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. මැරෙන්න ඕනේ එහෙම මැරෙනවට පස්සේ වෙන කතාවක් නෑ මේ සාන්දිටික ධර්මයක් තුල මේ මොහොතේම පේන්න ඕනනේ. මේක ප්‍රත්‍යක්ෂ ධර්මයක්. ඔබට දැන් දකින්න ලැබෙනවා. අනිත් එක මේ සාන්දිටික ධර්මයේ මේ මොහොතේ හිත දකින කෙනාට මේ මොහොතේ බාහිර දෙයක් හම්බ වෙන. එතකොට බාහිර හතුරෙක්වත් කවුරුත් හම්බ වෙන්නේ නැහැ. ද්වේෂයක් වෛරයක් කරන්න කෙනෙක් හම්බ වෙන්නේ එයාගේ සිත දකින්නේ. එතනත් කෙනෙක් නැති වෙනකොට එයාට කිසිම ගැටලුවක් නැහැ කිසි කෙනෙක් එක්ක. හැබැයි මේ කෙනා එතකොට මොකද වෙන්නේ? මහා මායාව සිත නැමැති මහා මායාව බිඳ වැටෙනවා. මේ සතිය සිහිය දකින්න කෙනා. එතකොට සතියේ මහා මායාව මිය යනවා. එතකොට ඒ කෙනාට මොකද වෙන්නේ? සුද්ධාත්මේ බවට ඒ කෙනා ඇදෙනවා. පත් වෙනවා. මෙයා නිවන් දකිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ කෙනා ආත්මේ නැමැති තණ්හාව නැති වෙනවා කියන්නේ ආත්මේ තියෙන තැන පරාර්ථේ නෑ. හැබැයි ආත්මාර්ථේ නැති තැන මොකද්ද තියෙන්නේ? මහා මෛත්‍රිය තියෙන්නේ. මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවා. මෛත්‍රී බුදුන් මේ මොහොතේ දකින්නේ. මෛත්‍රී බුදුන් දකින්නේ මරිලා ආයමත් මෛත්‍රී බුදු කෙනෙක් පහළ වෙන එකක් නෙමෙයි. මේ පොත්වල ලියලා තියෙන දේවල් වල දෝෂ තියෙනවා. ඔබ ඒවා ධර්මයේ තුලින් දැකලා නිවැරදි කරගන්න. මෛත්‍රී බුදුන් දැකලා ඔබ මේ මොහොතේම නිවන් දකිනවා. මේ මොහොතේම මේ සිත සියල්ලෙන් මිදුණු තැන පරාර්ථ ආත්මාර්ථයේ බිඳ වැටෙලා තණ්හාව නැති වෙලා මේ සිත සබදාහම් බවටපත් වෙනවා. සියල්ලම බවටපත් වෙනවා. සියල්ල හිමි කරගත්තාට සියල්ල අහිමි වේ. සියල්ල හිමි කර ගන්නවා කියන්නේ ඔබ මම ඉන්නවා කියලා හිතලා මම සල්ලි හොයනවා මම මම නැත්තම් ඉගෙන ගන්නවා මම නැත්තම් රස්සාවක් කරනවා මම නැත්තම් ව්‍යාපාරිකයෙක් මම ධනවත් කෙනෙක් මං උගත් කෙනෙක් මං බුද්ධිමත් කෙනෙක් මේ සියල්ල එකතු කරනවා දැන් මෙයාට මොකද වෙන්නේ සියල්ල අහිමි වෙනවා මට මරණයක් එනවා ඇයි මෙයා පුජ්‍යලයක ඉන්නවා කියලා දැඩිව අරගෙන ගත්ත සංඥාව නිසා මරබිය වැඩි වෙනවා මරණයක් කියලා එකක් යාට හම්බ ඒ පුජ්‍යලයක ඉන්න නිසා හැබැයි මේ සත්‍ය අවබෝධ කරොත් මොකද වෙන්නේ? බාහිර මුකුත් නැති තැන ඔහෙම කිසි දෙයක් නැහැ. සියල්ල අහිමි කරගත්තාට මොකද වෙන්නේ? මනස අවබෝධයෙන් තමයි මේ දේ ගමන සිද්ධ වෙන්නේ. එයාට සියල්ල අහිමි කරගත්තාට සියල්ල හිමි වෙනවා. මුළු ලෝකෙම යාගේ වෙනවා. මුළු ලෝකෙටම අයිති වෙන සබදාම් බවට පත් වෙනවා. ඒකයි මෛත්‍රී බුදුන් දකිනවා කියන්නේ. මේක අතිශයින් ගැඹුරුයි කාරණා. නමුත් ඔබ මේ ප්‍රතිපදාව තුල රකින්නකොට මුලින් හිත දැක්කේ දෙවෙනියට ඔබ දැක්කේ බාහිර නෙමේ පේනවා නෙමේ හිතනවා කියන එක. හැබැයි තුන්වෙනියට දකින්නේ හිතනවා කියන සිත සත්‍යයක් නෙමේ කියන එකයි. සිතුවිලි වල සත්‍යයක් නැති ශුන්්‍යතාවය දකිනවා. ඔබට දැන් සද්දයක් ඇහෙනවා. ඔන්න ප්‍රායෝගික පැත්තෙන් ගන්න. දැන් ඔබට සද්දයක් ඇහෙනවා. ඔබේ හිත කියනවා කපුටෙක් කියලා. එතකොටම ඔබට ධර්මය මතක් වෙනවා. බාහිර කපුටු නෑ. දැන් දෙවෙනි අධීරක් දැක්කා. හිතක් දැක්කා. හිත බාහිර දැක්කා. දැන් ඊට තුන්වෙනි අධීර. දැන් මේකේම ඔබ දකින උදාහරණයම මේ සිත කපුටු නෑ. එතකොට මොකද ඔබ සෑහළුවෙන් ඇවිදගෙන යන කපුට හිටියත් එකයි නැත්ත් එකයි. දැන් ඔබ දන්නා සිත මායාවක් සිතෙන් සිත මිදුණු කෙනා සෑහළුවෙන් හුලඟ වගේ ඇවිදිනවා. අන්න කුරුල්ලාගේ මාර්ගයේ වගේ මේ රහතන් වහන්සේ දැන් සක්මන් කරන්නේ අහසේ කුරුල්ලෝ පියාඹනවා වගේ. බුදුන් වහන්සේමයි මේ උපමා ගෙන හරපාන්නේ. රහත් වුණු කෙනාගේ ස්වභාවය අහසේ පියාසර කරන කුරුල්ලාගිය මාර්ගයටයි උපමා කරන්නේ. ආකාශේන සකුන්තානං කියන බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ සූත්‍රයයි. අපි ගොඩාක් සූත්‍ර කියන එක අතහැරියා. අපි ගොඩක් වෙලාවට ප්‍රායෝගික පැත්තට ඔබව නැඹුරු කරා. ඒ වෙනුවෙන් තමයි අපි මේ කතා කරේ. ඔබට අපි ඉදිරිපත් කරන්නම් ඔබ කියනවා සියල්ලම සූත්‍ර සහිතව ගැඹුරු විදිහට ඒක ගොඩක් අයට අපි එහෙම ඉදිරිපත් කරපු දේශනා අපට දකින්න ලැබෙයි. පසුගිය දේශනාවලට පොඩ්ඩක් අවුම්කම් දෙන්න. ඒවා ගොඩක් අයට තේරෙන්නේ නැහැ කියලා අපිට පණිවිඩය වල තියෙනවා. ඒක නිසා තමයි අපි අපෙන් ඉල්ලීමක් කරලා තියෙන සරලව ඉදිරිපත් කරන්න කියලා. පුළුවන් තරම් කෙටියෙන් සරලව. ඒක නිසා මෙවැනි සරල කිරීමක් කරේ. ඉතින් වරදියට ගන්න එපා. ධර්මයේ නිර්මලයි, පාරිශුද්ධයි. එයා අතරම් ප්‍රත්‍යක්ෂයි. මේ මොහොතේ ඔබට මේ ලොකු දේවල් මුකුත් හිතන්න එපා. බොහොම සරලව ධර්මය දකින්න. ඔබ නිවන් දකිනවා. ඔබ මෛත්‍රී බුදුන් මේ මොහොතේම දැකලා නිවන් දකිනවා. ඔබේ සිතේ ගෞතම බුද්ධ ශාසනේ මෛත්‍රී බුද්ධ ශාසනේ දෙකම ඔබේ සිතමයි. ඒ පරම සත්‍ය දැකලා මේ මොහොතේම ලබන ඒ සාන්ත ප්‍රනීත සුවේතං සාන්තං ඒතං ප්‍රනීතං යදිදසබ්බ සං සමතෝ සබ්බූපති පට්නිස්සග්ගෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. ඒ නිවන ඔබට හිමි වෙනවා. ඔබේ සිත සාන්ති සෝයටපත් වෙනවා. ඒම මහා ප්‍රතිලාභයක්. සත්තානා විසුද්ධියයි සෝක පරිද්දවානම් සමුතික්කමයි ඥායස්සාධිකමයි දුක්ඛ දෝමනසාත්තගමයි නිබ්බානස්සච්ච කිරයයි. පංචවිධ ආනිසංස ඔබට මේ දැන් උරුම උරුම වෙනවා. ඔබේ හිත කනස්සල්ලෙන් ඇති. ඉස්සරහට හොදක් වෙන එකක් නැහැ කියලා හිතලා හැබැයි මේ මොහොත දකින්න. මේ මොහොත හරි සාන්තයි. ඒ නිස්සරණ සුවයක් තියෙනවා. අර කාම්සප වස්තු වලින් හොයන සුවය අත්හරින්න. නිස්සරණ සුවයට හිත තියන්න. හැමදාම ඔබ සුවෙන් ඉන්නවා. අර කාම්සප වස්තු වලින් හොයන සුවයට දෙයක් ලැබුණ නැත්නම් දුකක් එනවා. හැබැයි නිස්සරණ සුවේ ලබන කෙනාට දෙයක් ලැබුණත් එකයි නැතත් එකයි. එයා කොහොම සුවෙන් ඉන්නේ? එයා දින්නක් දිනුම් පෙරදුනක් දිනුම්. එයා සදාතනික සුවයක ඉන්නවා. ලෝතුරු සුවේ සදාතනිකයි. ලෞකික සුවේ පු탁ජන කම්සප හොයන සුවේ පවතින්නේ නැහැ. ඉතින් මේක හොඳින් නුවණින් දකින්න. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ආර්ය ප්‍රතිපදාව බෞද්ධයෙක් විදිහට කෙනෙකුට බෞද්ධයෙක් වෙන්න නම් ඒ කෙනා ඒ පුජ්‍යරය කියන ඒ බාහිර දෙයක් හම්බ වෙන කෙනෙක් ඉන්නවා කියන මම කියන ආත්මය කියන මෙන්න මේ සක්කාය කියලා අපි ගත්තොත් ධර්මයේ සඳහන් වෙන වචනයෙන් මේක මනාකොට අවබෝධයෙන් සත්‍ය යථාභූත ඥානයේ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කොහොමද බෞද්ධයෙක් වෙන්නේ? අපි මීට කලින් සඳහන් කරා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡ